ඉන්දියාවේ ඉන්නවා විශාල ජාතිකත්වයන් ප්‍රමාණයක්. හැබැයි ගීතය ගෑන්නේ එක භාෂාවකින්. ලෝකයේ දැන් සිංගප්පූරුවේ ගත්තත් ජාතිකත්වයන් ගොඩක් ඉන්නවා. ගීතය ගායනා කරන්න එක භාෂාවකින්. යුරෝපයේ ඔය ප්‍රබල රටවල් වල හැම එකම මම දන්න තරමින් තත්ත්වය ඒකයි. දැන් අපේ ජාතික ගීය වෙනුවට තියෙන ජාතික සංගීතයක් න ะ. සමහර රටවල් වල වචන නැහැනේ. එතකොට නම් ওই ප්‍රශ්නේ එන්නේ නැහැ. ජාතික ගීයක් හදනකොට ඒ ඕනම රටක බහුතර ජනතාවගේ භාෂාව තමයි ජාතික ගීයට ගන්නෙ. එහෙම නැතුව ඒ ජාතිකත්වයන් ගොඩක් හිටියයි කියලා දැන් එහෙනම් වැඩි ජනයක් කියන්න ඕන මේ අපටත් දෙන දැන් වැඩි භාෂාවෙන් ශ්‍රී ලංකා මාතා මංගච්චමු මාතා හරි මොකක් හරි කියන්නේ දැන් ඒගොල්ලොත් ඉල්ලන්න ඕන. දැන් මෙහෙම වෙන්න බෑ. මේක රීමික්ස් කරන එකක් නෙවෙයි. මේක එකයි. එක නාද මාලාවක්, එක වචන මාලාවක්. දෙමළ කෙනාට කොහෙත්ම අවමානයක් නෙවෙයි මේ සිංහල වචන ටිකෙන් ජාති ගීය කිව්වට. ඒ අයට පුළුවන් නම් ඒ අය ද්විත්ව රටවැසි භාවයේ ගත්තු රටවල් වල ජාතික ගීය ඒ භාෂාවෙන් කියන්න. ඔය ඩෑස්පෝරාවේ ඉන්නේ ද්විත්ව රටවැසි භාවයේ තියෙනවනේ. එක්කෝ මෙහේ රටවැසිකම නැතිවලා එහෙ අරන්. ඒ අයට පුළුවන් නම් ඒ පරදේශක්කාරයාගේ රටේ ඉඳන් ඒ භාෂාවෙන් ඒ ජාතික ගීය කියන්න වැඩ කරන තැන උදේට. ඇයි මේ තමන් ඉපදිච්ච රටේ තමන් එක්ක එකට ඉන්න බහුතර ජනතාවගේ භාෂාවෙන් ඒක කියන්න බෑ? බැරි. මේ තව තවත් පෝෂණය කරන්නේ අන්තවාදී මනස